ඉඳයි ශිරු දනාව tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පාටලා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතිපනයේ සංඛාරාති තයෝ මේ ආවසෝ විසාක සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සරණෝනේ චාරිත්‍රාක් විදිහට මේ බ්‍රහස්පතින්ද අපේ නේවාසික සංඝ පිරිසත් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වනවා ඒ අනුව අද මේ පවත්තන්නේ අපි චුල්ල වේදල්ල සූත්‍රය කියලා ශරුවචන්නාංශයේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේ 45 වෙනි ධර්ම දේශනාවයි. ධර්ම දේශනාවල 45 වෙනි ධර්ම දේශනාවයි අද ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා සම්මත වර්ෂේ. මේක සාරවත්න දේශනාවක් විදිහට සම්මත වෙලා තිබුණට මේක ඇත්තටම අවබෝධය ලැබපු උසස් ආගෝතේ ලැබපු ප්‍රධාන ශාวก ශාවිකාවන් දෙදෙනෙක් අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක්. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවට ආબોධ ලැබු පැත්තකින් ධර්ම සාකච්ඡාවලට අන්වර්ථ නාමයක් එකල පාවිච්චිලා තිනවා වේදල්ල ධර්ම කියලා. දවංග සත්තු ශාසනයේ සුත්තං ගෙයයන් වෙය්‍යා කරන වේදල්ලන් ඉතිපුත්තකන් ආදි වශයෙන් වේදල්ල ධර්ම සඳහන් කරලා තිනවා. කිතිනේ ගැඹුරු ධර්මමයි කෙලින්ම අවබෝධ කරපු කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්න නගනවා. ඒක ඉතින් අර අවුරුදු 2600 කට පස්සේ අපි කියවනකොට බලනකොට ඒක ලොකු මේ සංනිවේදනයක් ඇති කරනවා අපිට. එදා තිබුණු අවබෝධයත් මේ වචන වල හැංගිලා ඒ අවබෝධය අප කරා අවුරුදු 2600 කට පස්සේ පැමිණෙන්නේ නැහැටි. ඉතින් මේ සංසිද්ධියට මේ පුරාවෘත්තියට පසුම් වෙලා තියෙන්නේ පෙර අඹුසැමි වශයෙන් ඉඳලා පස්සේ ශාසනගත වෙච්ච දෙපළක් ධම්මදින්නානම් රාත්‍රණින් වහන්සේ විශාක නම් වූ ආරාමික අනාගාමි උපාසක මහත්මයෙකුත් අතර. මෙතන ප්‍රශ්න කරු වශයෙන් දිගටම මේ වැඩ පිළිවෙලේ සම්බන්ධ වෙන්නේ විශාක උපාසකතුමා පුච්චක වශයෙන්. ඒක විග්‍රහ කරන්නේ විස්තර කරලා දෙන්නේ ධම්මදින්න රහත් මෙණින් වහන්සේ. ඉතින් මේ වෙනකොට චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය සමත භාවනා වගේ කියන ප්‍රධාන කොටස් සාකච්ඡා වෙලා තිනවා. අද අපි ගන්නේ ඊගාව අලුත් ප්‍රශ්නයක්. කතිපනයේ සංඛාරාති සංස්කාරයන් ආර්යවනි සංස්කාරයන් කිතෙක්ද කිතෙක්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට ඍජු සරල උත්තරයක් ධම්මදින තේරිනාසිකින් ලැබෙනවා. තයෝමේ ආවුසෝ විසාක සංඛාරා. විසාකය උපාසකය මේ සංස්කාරයෝ තුන් ආකාරයි කියලා. තුන් දෙනෙක් වෙයි. ඒක නම් කරනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඉතින් මේ සංඛාර කියන පදය මේ චුල්ල වේතල්ල සූත්‍රයේ මේ අර්ථ ඡායාව ගෙන දෙනවා. නමුත් සංඛාර කියන පදය අපි භෞසුත භාවයේ සඳහා ත්‍රිපිටකයේ තියෙන කරුණු ගොනු කරලා ගත්තොත් එකකින් සෑයීමකටපත් වෙන්න බෑ. අර්ථ ඡායාවල් 3-4ක්ම තියෙනවා. එකක් තමයි මේ කියාපු ආකාරයට කාය සංස්කාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන කයෙන් වචනයෙන් මනසෙන් සිදුවෙන ක්‍රියා සකස් කිරීම කියලා කියන්න පුළුවන්. ඉතින් පසු කාලීන අර්ථ කතනත් එකතුව ගත්තොත් මේ කාය වචී චිත්ත සංඛාර කියන සංස්කාර පදේ අර්ථකතයට අමතරව සංස්කාරවල තියෙනවා සකස් කරනවා කියන අර්ථය පටිසංකරෝති කියලා කියනවා. ගෙවල් බිඳුන් වල තියෙන ඛණ්ඩ පුල්ල පටිසංකරණ කියලා කැඩුම් බිඳුන් ප්‍රතිසංස්කරණය කිරීම කියන තැනදී සංඛාර කියන පදේ පාවිච්චි වෙනවා. ඒ වගේම අංග සංඛාර අංග සංස්කරණය කරනවා කියලා කියන්නේ වේශ නිරූපණය කරනවා කියන එකයි. ඒක පැරණි නාට්‍ය ශිල්පයේ ඉන්දියාවේ ඉඳලා පැවතිච්ච වචනයක් අංග සංස්කරණය. අංගපසංග සකස් කරනවා රජ කෙනෙකුට හේවායෙකුට එක එක විදිහට ඒ ඒ සකස් කිරීම වලටත් මේ සංස්කාර කියන පදේ අරගෙන තියෙන නිසා ඒ සකස් කිරීම ආරඳීම් ඒ ආලවට්ටම් කිරීම රූපලාවන්‍ය කිරීම හැඩ වැඩ ගැනීම කියන ටිකත් මේ සකස් කිරීම වලට අර්ථයක් අරගෙන දෙනවා ඒ වගේම සකස් කිරීම වගේ අර්ථයක් වගේම සංස්කාර කියන රැස් කරන අර්ථයකුත් කියනවා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනන්ජාවි සංඛාර කියලා පින් රැස් කරනවා පව් රැස් කරනවා පිනට පවට දෙක නැති සංස්කාර වර්ගයක් රැස් කරනවා කියලා රැස් කිරීමේ අර්ථයමුත් මේ සංස්කාර වලට තියෙනවා අර්ථ ඡායාවක් දැනගත යුතු පැත්තක් අපේ භාෂා විවරයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තියෙනවා මේ චෛතසික ධර්ම ගැන කතා කරනකොට පසුකාලීන ආචාර්යවරු ਸਰුවඥ දේශනාවේ සඳහන් සීලුම දේවල් කැටි කරලා ඔක්කොම චෛතසික 52යි කියලා තේරවාද රාමුවේ උගන්වනවා. එයින් වේදනා චෛතසිකය සංඥා චෛතසික අරිචාම ඊටු 50ම මේ සංස්කාර ස්කන්ධයට වැඩ. සංස්කාර වලට චෛතසික 50ක් කටයුතු. ඒක හරියට 50 දෙනෙක් ඉන්න පන්තියක් වගේ. ඒ පන්තියේ මොනිටර් වාගේ ඉන්නේ චේතනාව. ඒක නිසා මේ සංස්කාර වලට චේතනා කියන නමත් වැටෙනවා. ඒ නිසා අபிසංකරෝති අபிසංචේතයති කියන පද සමානාර්ථ වශයෙන් ਸਰවඥාන්සේගේ දේශනාවල දක්වනවා ලැබෙනවා. ඒක නිසා චේතනාර්ථයෙන් මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාරාර්ථයෙන් සකස් කිරීමාර්ථයෙන් සහ කර්ම රස කිරීමාර්ථයෙන් කියලා මේ සංස්කාර හතර ආකාරයකින් සම්බන්ධ වෙනවා. ඉතින් මේ භාවනා කරන කෙනෙකුට මේ සංස්කාර ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න ලুকু සංවේදී භාවයක් ඒ වගේම සංවේගයකුත් ඇති වෙනවා. අපි මේ වැඩපිළිවෙලේ තියෙන්නේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ තියෙන්නේ මේ සංස්කරණන් ගෙවන් දැමීම, ගෙවන් කර දැමීම, සබ්බ සංකාර සමතයක්. නමුත් අපි එදිනදා ජීවිතය කරන්නේ රැස් කරන එක. පුළුවන් තරම් රැස් කරනවා. ඒ රැස් කිරීම මෙච්චර කරද්දී මගේ සුළු සංස්කාරණ අවබෝධ කර ගැනීම සඳහා කරන භාවනාවකින් සංස්කරණයන් මේචල් කර ගන්න පුළුවන් වෙයිද ආණ්ඩු මට්ටු කර ගන්න පුළුවන් වෙයිද අපිට මේ ජීවිතයේදී යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද කියලා ලකු සංවේගයක් ලකු බයක් ඇති වෙනවා භාවනා කරගෙන ඉදිරියට ගිහිල්ලා මේ සංස්කාර පිළිබඳ සුතමේ වශයෙන් හොයගෙන ගන්න ඒක තව උද්වේග චරකජනක වෙනවා සංවේගය මේ කියන්නේ හිත යොදනකොට අපි දවස පුරා කොච්චර රැස්කිරීම කරනවද ඒ රැස්කිරීම කරද්දී මේ විදිහට එක දවසකට පැයක් දෙකක් විතර දරවල ඉඳගෙන භාවනා කරලා කෙසේනම් මේ විදිහට රැස් කරන සංස්කාර ගිවං කරන්නද එහෙනම් අපි මේ වගේ තැනකට ඇවිල්ලා දවස් 7-8ක් ගත කරනකොට ජීවිතයත් එක්ක බලනකොට කොච්චර සුළු කාලයක්ද අනෙක් හැම වෙලාවෙම අතිකාල සේවාවල් කරමින් ගන්ධනව අතහැරලා පිටරට වල යමින් අනු අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරමින් රැස් කරනවා රැස් කළා මේ වෙලාවේදී ඒක ගෙවන්න හදනවා ඉතින් මේ නිසා එහෙම ගෙවීමකට කටයුතු නොකරන භාවනා නොකරන ඇත්තෝ මේ වැඩ කවදාකවත් හරියන වැඩ පිටියට නෙවෙයි මේ භාවනා කරන අයට පොට වැරදිලයි කියලා මේ නැත්තම් භාවනා කරන අයට ඔළුව නරක් කළයි කියලා කියන්නේ. මොකද ඒ ඇත්තම හිතන හොතර කාරණා දන්නවා. ඒගොල්ලෝ දන්නවා මෙච්චර රැස් කිරීම කරද්දි මෙච්චර තණ්හාව දියෙද්දි මෙච්චර සකස් කිරීම කරද්දි මෙච්චර නව නිර්මාණ කරද්දි මෙච්චර ප්‍රගතිය ගැන කල්පනා කරද්දී කෙසේනම් සංස්කාර ගිවම් කරන්නද නමුත් ਸਰවචනාංශේ භමණක් මේ අභියෝගයට මුහුණ දෙන එකම ශාස්ත්‍රුන් වහන්සේ අනික් ශීලුම දෙනා මේ සංස්කාර පිළිබඳ ප්‍රශ්නේ මෞංකාර දිව්‍යන් වහන්සේට හෝ ප්‍රඥාට හෝ පවර්ලා දිව්‍යන් වහන්සේගේ කැමැත්ත දිව්‍යන් වහන්සේගේ මන අපේ ඒ නිසා අපිට කොටෙන්න බෑ කියලා කොටින්ම මේ ප්‍රයත්නයට මුණ දුන්නේ නැහැ. සර්වඥාන්සේ කෙලින්ම මුණ දීලා කියනවා හරියන්න හරි වරදින්න හරි මේ සංස්කාරයන් පිළිබඳ ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්නකොට බයක් ඇති වෙනවා ඉගෙන ගන්න සංවේගයක් ඇති වෙනවා නමුත් ඒකට සුසු මානසික වාතාවරණයක් ඇති කරන මේක හොඳට ඉගෙන ගත්තොත් අඩු ගානේ ඉස්සරහට මේ තරම් කුණු එකතු කරන්නේ නැති සංස්කාර එකතු කරන්නේ නැති යහපත් ජීවන රටාවකට එන්න පුළුවන් වෙයි ඒක මම හිතනවා ඒ කරන කෙනාගේ ජීවිතයටත් ලොකු වෙනසක් ඇති කරයි යාගත කරන පවුලේ සමිතියේ සමාජයේ නගරයට පවා ආදර්ශයක් ගෙනදී. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සංස්කාර පිළිබඳ දැනගෙන ඒකට අනුරූප වෙන ජීවන රටාවක් ඒකට අනුරූප වෙන සම්මා ආජීවයකට බැසගත්තොත් තමයි ඒ කෙනාට තමන් කරන වැඩේ මේ ශාවිශාල කාලය රැස් කරු මේ සංස්කාර මේ වගේ ਸਰවචනාසිකේ වගේ අති බලවත් බේතකින් අයින් කරන්න පුළුවන් අයින් කරමු කියන ගැම්ම එන්නේ Taman ඒ අනුව ජීවන රටාව සකස් කරගත්ත පමණට තමයි. නමුත් ඒකට එච්චර ඉක්මන් වෙන්නත් නරකයි. ඒකට හරියට වෙලාව කලා බලලා ඒ අය සංස්කාරණ ගැළපෙන ආකාරයේ ජීවන රටාව සකස් කර ගන්නවා කියන එක ඉතින් ඒක බොහොම හිමීට රිදව ගන්න නැතුව අතපය කඩා ගන්න නැතුව කරගත යුත්තක්. අපි මේ වගේ වෙලාවක උත්සාහ කරන්නේ මේ සංස්කාර පිළිබඳව තියෙන සුතමේ ඥානෙ, බහුසුත ඥානය පොතේ දැනුම කිට්ටු කරගන්න එකයි. ඊට පස්සේ අපේ ඇතුලේ හරි නැත්නම් අපි සංසාරයෙන් හරි ගෙනාපු ගැම්මක් නැම්මක් තියෙනවද මේ වගේ සංස්කාරයන් ගෙවන් කර දමන්න අඩු ගන්න සංගවිචාර්ථයක් අන්නේ සංගවිචාර්ථයට අපි කොහොමද අනුග්‍රහ කරන්නේ ආධාර උපකාර කරන අපි දැනටම කොච්චර එක කරලා තියෙනවද ඒක පිළිබඳව අපි සතුටු වෙනවද තව ඉස්සරහට කරන්න පුළුවන් කොහොමද ඒ වගේම භාවනාව සඳහා වාඩි වුණාට පස්සේ අපි ඒක සඳහා ඍජුවම සක්නට මුණ දීලා සතුටට මුණ දෙන අවස්ථාව අන්නේ තුම්පලකින් මේ සංස්කාර පිළිබඳව හැදෑරීම කෙනෙකුට උදව් වෙනවා ඒක මේ භාවනා කරන අතර තමයි මේ අවස්ථා තුනම ලැබෙන්නේ. අනික ඇත්තෝ මේ මේවා කියවලා කරලා පොත් ලියලා පොත් වලින් හම්බ කරන එකයි කරන්නේ. නමුත් අපි මෙතන කරන්න හදාන්නේ එහෙම එකක් නෙවෙයි. ලාභ සත්කාර සඳහා නෙවෙයි. තමන් අභ්‍යන්තරගත කරගෙන සංස්කාර පිළිබඳ ඉගෙන ගන්නයි. ඉතින් ඒකෙදි මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නැත්නම් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේම මේ වගේ ප්‍රමාණය දැනගෙන ගිවං කරන්නයි. සංඛාර සමතේකටයි. මේකට කියනවා සංඛාර රූප සමනේ කියලා කියනවා. පස්සම්බනේ කියලා කියනවා. සංසිඳවනවා. මේ සමණයකටපත් කරනවා. නිවිච්ච තත්වයකටපත් කරන එක. ඒක නිසා සංස්කාර තේරුම් අරගෙන ඒව නිවිච්ච තත්ත්වයටපත් කිරීමේදී යෝගාවචරයේකට කියන්නේ භාවනාවෙන් මේක වැඩ ගන්න කෙනෙකුට ප්‍රධාන වශයෙන් ඉගෙන ගත යුතු කොටස් දෙකක් තියෙනවා සසංඛාරික අසංඛාරික කියන ભેදේ. සසංඛාරික කියලා කියන්නේ Taman හිතලා බලලා මෙහෙවීමකින් නැත්නම් අනුන්ගේ මෙහෙවීමකට කරන දේවල්. අසංස්කාරික කියලා කියන්නේ පුරුද්දට වෙන දේවල්. Taman මේ ඒ තත්තරපත් වෙනකොට ඒක වෙනවා. ඒ වචනේ කී වෙනවා. ඒ ඒ හිතවිල්ල එනවා. ඒ ක්‍රියාව එනවා. අන්නේ අසංකාරික සසංකාරික ભેදේ දන්නවනම් යෝගාවචරයට ඒ දැන ගැනීම හරහා ලකු අසශීලක් ලබන්න පුළුවන්. Taman දවස පුරා කරන බොහෝ නරක වැඩ පුරුද්දට කරනවා මිස හිතලා බල කරනවා නෙවෙයි. නමුත් ආදීනව විඳින්න වෙනවා. අනුන්ට වෙන චිත්ත පීඩාවට වග වෙන්න වෙනවා. ඒ වුණාට ඕනකම තිබුණත් ඒ පුරුද්දට වෙන වැඩ නතර කරන්න බෑ. ඉතින් එහෙමනම් ඒ පුරුද්දට ඒ වැඩේ කරලා දඬුවම් විඳින කෙනා අහිංසක මිනිස්සෙක්. නමුත් ඇබ්බැහිය බරපතලකමට නැවත නැවතත් ඒ වැරද්දම කරමින් නැවත නැවතත් ඒ දඬුවම විඳිනවා. ඒ වුණාට සරුවචනාංශයේ පුංචි සහංගලියක් දෙනවා. ඔය හිත් කරදර ගන්න එපා ඒකට. මොකද හිත් කරදර ගන්න ඕනේ චේතනාපූර්වක කරනවා නම් තමයි. සසංඛාරිකව කරනවා නම් තමයි. සසංඛාරික නෙවෙයි නම් කර්ම රැස් වෙන්නේ නැහැ. අන්න එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. සබ්බේ මේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන බුද්ධ වචනයට අනුව චේතනාවක් මෙහෙවීමක් හිතලා මතලා කළොත් සචේතනිකව කළොත් සසංකාරිකව කළොත් සවිඥානිකව කළොත් පමණයි කෙලෙස් වෙන්නේ. අවිඥානිකව අසංස්කාරිකව අචේතනිකව ගොඩාක් වැඩ වෙනවා. ඒක දැනගන්න පුළුවන් ලොකුම වැඩිම වාසිය තියෙන යෝගාවචරයට. ඒ නිසා ඒ යෝගාවචරයට සරුවචන් වහන්සේගේ උපදේශපන්තිය පිටු කරලා දක්වනවා නම් ඔබ හිතලා බලලා කරලා කියන වැඩ හැකි තරම් හික්මීමකට ලක් කරපන්. පුළුවන් තරම් නොකර නිකන් හිටපන්. ඒකල ඉබේ සිද්ධ වෙන අසංස්කාරික සිද්ධ වෙන අචේතනිකව සිද්ධ වෙන අවිඥානික සිද්ධ වෙන දිහා බලලා කොච්චරක් ඒව වෙනස් වෙන සුළුද කියලා බලන්න. කොච්චරක් ඒව දුක පිණිස පිටනවාද කියලා බලන්න කොච්චරක් ඒක Taman නෙවෙයිද කියන එක බලන්න. ඒ නිසා සචේතනිකව කරන දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව යෝගාවචරයට යම් ආකාරයක සැකයක් මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් ආරාධනාවක් තියෙනවා සචේතනිකව කරන දේවල් පුළුවන් තරම් ප්‍රයෝගයෙන් හික්මීමෙන් බයලජ්ජාවෙන් ඉන්ද්‍රිය দমনයෙන් ශීලයෙන් නතර කරන්න. නතර කළා අචේතනික වෙනදී බලලා ඒක කොච්චර දුක පිණිස පිටවද කියලා බලන්න. කොච්චරක් අපිට පාලනය කරගන්න බැරුව ඉසුඹුලන්ට චිත්තක්ෂණයක් නැතබක්ව පෙළනවාද කියලා බලන්න. ඒක කොච්චරක් Tamanට අයිති නැද්ද බලන්න. අචේතනිකව පහළ වෙන්නේ. අනේ එතකොට ධර්මයේ තේරුම් ගන්න ලේසියි. ඒක නිසා යෝගාවචරය භාවනා කරනකොට මේ සංඛාර පිළිබඳව අචේතනික සචේතනික ભેදය අල්ලගත්ත දවසේ දැනට අපේ තියෙන චිත්ත පීඩා දුක් කරදර ගැනීම හිත් කරදර ගැනීම 70ක් 80ක් නැතර කරතයි. ඒක පුරුද්දට අපි <clears throat> ඔළුවේ දාගෙන ඇඟේ දාගෙන ඇඬුවට චෝදනා කළාට අයිතිවාසිකම් සඳහා හටන් කොලාට ඒවා චේතනාපූර්වක වෙන දේවල් නෙවෙයි. අන්න ඒක දැක ගන්න ගොඩාක්ම උදව් කරන චෛතසිකය තමයි සතිය. සතියෙන් කටයුතු කරනකොට තමයි තේරෙනවා කොච්චරක් කරන දේවල්ද කොච්චරක් කෙරෙන දේවල්ද කියලා. මේතෙන්ති භාවනාවට අපි මේක සම්බන්ධ කළොත් ආනාපාන සතියට වාඩි උනායි කියලා හිතන්නකෝ. ආනාපාන සතියට වාඩි වෙලා මේ හුස්ම හිතලා ගන්නවද ඉබේ වැටෙනවද කියන දෙක යෝගාවචරය සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙලා අයියෙන් ආයාසයෙන් හිත යොදලා හුස්ම ගැනීම නතර කරන්න ඕනේ. නැත කළ ස්වභාවයෙන් වැටෙන හුස්ම බලන්න ඕන. නැත්නම් සසංඛාරිකව හුස්ම ගැනීම කරන්න එපා. සචේතනික හුස්ම ගැනීම කරන්න එපා. සවිඥානික හුස්ම ගැනීම කරන්න එපා. ඉබේ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිදුවෙන හුස්ම දිහා පිට කෙනෙක් බලනින්න වගේ බලන්න කියනවා. ඉතින් ඒක නිසා ඒ ඉඳගෙන හොඳට පట్టල වෙලා ඒ තමන් වාඩි වෙලා ඉන්න දිහා බලනින්නකොට හුස්ම මතුවෙන්න අරිනවා මිස හොයාගෙන යන්න කිව්වොත් සචේතනික වෙනවා. හොයාගෙන කිව්වොත් සමාන සචේතනික විතර නෙවෙයි ආයාසින් හුස්ම ගන්න තැනටත් යන්න ඉඩ තියෙනවා. මම ගන්නේ ආයාසෙන්ද නැද්ද කියන සැකේ මතුවලා පැයම නාස්ති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචර සමාඩ පැය හතර පහ භාවනා කරන්න ඕනේ. නැත්නම් දවස් හතර පහ භාවනා කරන්න ඕනේ. නැත්නම් බණ පැය ගණන් අහන්න ඕනේ. අසංස්කාරකෝ සිදුවෙන අචේතනිකෝ සිදුවෙන අවිඥානිකෝ සිදුවෙන හුස්මට හිත යෙදීම මේ සංස්කාර පිළිබඳ අවබෝධය හරහා සිදු වෙන්න ඕන. ඉස්ලාම් අපි ඇදහිල්ලෙන් වෙන්නදි කරනවා ඇත්තේ. නමුත් මේක බුදුජානනාංශය කියලා තියෙන හම්බෙට නෙවෙයි. ඒ නිසා වාඩි වෙලා නිකන් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව පහසු කරලා හරිබරි ගහලා සමබර කරලා සැහැල්ලු කරලා ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන මම දැන් මෙතන සැහැල්ලු ස්වරූපෙන් ලිහිච්ඡ ස්වරූපෙන් ඉන්නවා කියන කේ හිතේ දාන ඉන්නකොට සමහරකට පිම්බි මැකිලින් මතුවෙන්න පුළුවන්. සමහරකට ආනාපානෙ මතුවෙන්න පුළුවන්. මතුවෙන දේ මිස මම මේ වාඩි උනේ ආනාපානෙ බලන්ඩයි මම මේ වාඩි උනේ පිම්බි මැකිලින් බලන්ඩයි කියලා පූර්ව නිගමන චේතන නරකයි. ඒ නිගමනයම චේතනාවක් කරනවා. නිගමනයම සංස්කාරයක් කරනවා. නිගමනයම කර්මයක් රැස්සවන්න ඉඩ තියෙනවා. කර්ම රැස් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ හම්බුනේ නැත්තම්. නමුත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Taman එළඹ සිටි විශ්යෙන් යුක්තව අප්‍රමාදීව සතියෙන් මොකද වෙන්නේ කියලා බලනකොට ආස්වාද ප්‍රසාර සංහම්බ වෙනවනම් නැත්නම් ආස්වාද ප්‍රසාරට මුලිච්ච වෙනවනම් ආපాతගත වෙනවනම් මම හිතනවා හොඳ ආරම්භයක් කියලා. පරියන්ක භාවන හොඳ ආරම්භයක්. ඉතින් ඒකම මේ විදිහටම කියන්න පුළුවන් සක්මනේදී ඒ සක්මන් මළුව අතමදලා අදිෂ්ඨාන කරලා හිටගෙන තමන්ගේ කායට හිත අරගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා විනාඩි 5ක් විතර ඇවිදින්න. සමබරව මහ පොළොව මත සපත්තු සරපු නැතුව මම නිකන් ඇවිදිනවා. එච්චරයි. ඒක හොඳට හුරු වුණාට පස්සේ සක්මන් මළුව හුරු වුණාට පස්සේ අනුන්ට කරදරයක් නැහැ බාධාවක් නැතුව වැඩි වෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි යෝගාවචරය බලන්නේ. මේ ඇවිදිනකොට නිසින්ින්ද ඇවිදිනකොට මොනවද මට දැනෙන්නේ කියලා. ඇවිදින බව මම දන්නේ කොහොමද? මම ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි. මම ඇවිදිනවා කියලා Tamanට වැටෙන්නේ කොහොමද? ආන්නේ වැටෙන තැන තමයි අසංස්කාරකව මතුවෙන ආරමුණ. හරියට ඉඳගෙන මම හිටගෙන නෙවෙයි, මම බුද්ධියගෙන නෙවෙයි, මම ඇවිදිනව නෙවෙයි, ඉඳගෙන ඉන්නවා. ආයේ කොහොඳවට දැනගෙන ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ? මෙන්න මේ අසංස්කාරික දේ මේ අචේතනික දේ මේ අවිඥානික දේ අල්ල ගැනීම පවා අමාරුයි තටමන මනුෂ්‍යයට. විශේෂයෙන්ම ඉක්මනට භාවනා ප්‍රතිඵල හොයන තරුණ පිරිස් වලට මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. අන්තිම උගතුන්ට මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. මේ අසංස්කාරික දේ බඳ කර ගන්නවත් බෑ. ඉතින් ඒකට ගොඩාක් කමට අනුසුද්ධ කරන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ මේ වෙලාව ගත්තේ ආධුනිකයෙක් වාඩි වෙලා තමගේ මූල කර්මස්ථානයේ මතු කර ගන්නවා මිස මතු කරන්න උත්සාහ කරන්න එපා. නැතුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා එනදී බලනවා. එතකොට අපි හිතමු මේ ආස්වාද ප්‍රසවාසය මතුණයි කියලා. එතකොට මේ ධම්මදින තෙරින්නාසිකින් විශාකෝපාසකතුමා දෙවෙනි සැරේට අහනවා කතමෝ පනයේ කාය සංඛාරෝ. දැන් ආර්යන ආර්යා තුමිය උත්තමාවිය කිව සංස්කාර ජාති තුනයි කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා. මොකද්ද මේ කාය සංඛාර කියන්නේ? එතකොට ධම්මදින තෙලින්නා සඳහන් කරන්නේ ආස්වාස ප්‍රසආසෝ කාය සංකාරෝ කායක් සජීවීව පවත්න්න නැතුවම බැරි අඩියෙම පවතින ක්‍රියාවලිය තමයි හුස්ම. හුස්මක් නැතුව පණජිකාක් තියන්න බෑ. ඒ හුස්ම ගත්තට පස්සේ තමයි ඊටු සේරම ක්‍රියාකාරකම් නැතුනේ. හුස්ම ටික නතර වෙච්ච දාසේ මල පණ ගියා. හුස්ම ටික තමයි තියෙන නිසා ඒකට කියනවා කයේ ක්‍රියාවල අන්තිම ලංසුව අඩියෙම තියෙන කාය සංස්කාර ඒක තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඉතින් එතකොට අපි කය ඇවිදිනවා නෙවෙයි හිටගෙන ඉන්නවා නෙවෙයි නිදාගෙන ඉන්නවා නෙවෙයි ඉඳගෙන ඉන්න එකෙත් ආයාස කරනවා නෙවෙයි සුවසේ සැහැල්ලුව වාඩි වෙලා ඉන්න. ඒකට කායේ අනික් සංස්කාර නැහැ. අතපය හොල්ලන්න යන්නෙත් නැහැ. දඟලන්නෙත් නැහැ. කොහොම නතර කරලා බලනවා සංස්කාර කියන කන්තිව ලන්සුවටම බස්සනවා. ආනාපානතනකම බැසුවයි කියලා කියන්නේ කාය සංස්කාර කියන එක අපි කොටු කරගත්තා. නැත්නම් සංස්කාර වල අන්තිම අඩුම ලන්සුවට බස්සගත්තා කියලා යෝගාවචරයට භාවනාවේ ප්‍රවිෂ්ටි ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාය සංස්කාර ආස්වාද ප්‍රසවාස දෙක ශබ්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් වෙන් කරලා ඇහැට පේන රූප වලින් වෙන් කර හිතට පේන රූප වලින් වෙන විකාර වලින් වෙන් කළ පවත්නවා කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ජීවිතේ පළවෙනි වතාවට නැත්නම් ඒ පරයන්ක පළවෙනි වතාවට කාය සංස්කාරයට සතිය පිහිටුවා කාය සංස්කාර කරේ අප්‍රමාද වුණා එතකොට තමයි ඒ කියන චිත්තක්ෂණයේ අර ඉඳගෙන ඉන්න කයේ ඉබේ වැටෙන හුස්ම ටික පේනවා. ඒ හුස්ම ටිකට හිත මුලිච්ච වීම, හිත ආපాతගත වීම දැන් යෝගාවචරයා පරිශනාකාරය ඇතුළට ගිහිල්ලා දොරවල් වහගෙන තමන්ගේ හිත පරිශෙන්ට යොදවනවා වගේ හරියටම දැන් ඒ කාය සංස්කාරයට හිත වැටුණා. ඒක නිසා පළවෙනි සැරේට භාවනා පරියන්කේදී ආස්වාස් ප්‍රස්වාස් දෙකට හමු වීම නිවන ලැබුණා වගේ එහෙම නැත්නම් කාය සංස්කාර පිළිබඳව පණිවිඩේ ප්‍රධාන වශයෙන් සම්බන්ධ කරගත්තා වගේ යෝගාචරය ඒකෙන් ලොකු පිළිච්ච ගතියක් ඇති කරගන්න ඕන හිතට මට දැන් මේ භාවනාවට ආරමුණක් හම්බුණා කාය කායනුපස්සනාවේ රූප රූප ධර්ම වල අඩියම මම අල්ලගත්තා දැන් මේක දිගේ තමයි ගමන යන්න තියෙන්නේ ඊට පස්සේ ඒ ඒ ඔය කියන ආශ්වාස ප්‍රශ්වාස හිත දැමීම සතිපට්ඨාන සූත්‍ර නැත්නම් ආනාපාන සති සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ සතෝ ආස සති සතෝ පස සති සීහින් යුත් ආශ්වාස කරයි සීහින් යුත් ප්‍රශ්වාස කරයි දැන් මේක තියාගෙන ඉන්න ලේසි නෑනේ ආනාපාන තිබ්බ ගමන් හිත පිටපයින් දුවන ආශ්‍රය කුඩ අලුපුල් ගිරියක් තියන්න හදනවා අපි හිටින්නේ. ඉතින් ඒක නිසා අපිට මේ ප්‍රයත්න ඉදිරියට පැවැත්වීම සඳහා ආශාස් ප්‍රසආශී අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන බලන්න කියනවා. ආනපනේ විෂිතුරු කරලා බලන්න කියනවා. විස්තර කරලා බලන්න කියනවා. එතකොට තමයි මේ දීර්ඝ ආශ්වාසයක් ගන්නකොට දීර්ඝ ආශ්වාසය, දීර්ඝ ප්‍රශ්වාසයක් ගන්නවා දීර්ඝ ප්‍රශ්වාසය. කෙටි ආශ්වාසයක් ගන්නකොට කෙටි ආශ්වාසය, කෙටි ප්‍රශ්වාසයක් ගන්නවා කෙටි ප්‍රශ්වාසය කියලා තේරුම් ගන්න. මේකෙන් සත්ත පහක්වත් ලැබෙන්නේ නැහැ. මොන්නම දැනුමක්වත් නැහැ. නමුත් මේ සංස්කාර දිගේ ඇතුළට බහින්න බහින්න ආශ්වාස ප්‍රශ්වාස දිගේ කාය සංස්කාර දිගේ ඇතුළට බහින්න බහින්න අර බාහිරින් ඇති වෙච්ච ශබ්ද වේදනා හිතවිලි ක්‍රමයෙන් බාධා නැති වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ආනාපාන පිළිබඳව විස්තර විභාගයකට ගියේ නැත්නම් හිත නැවත සද්ද වලට යනවා වේදනාව වලට යනවා හිත විදි වලට යනවා අමුත්වගේ වදිනවා අර වගේ දීර්ඝ උෂ්ම කෙටි උෂ්ම වශයෙන් බලන බලන යනකොට මේ යෝගාවචරය අරමුණට මූණ දාලා උත්සන්නව ආසන්නව මෙනෙහි කරමින් බලනකොට අර බාහිර දේවල් නැතුවම නෙවෙයි ශබ්ද වේදනා හිතවිලි පරිසරේ තියෙනවා. තමන්ගේ හිත අරමුණට යොමු මේක විශාල සතියෙන් හම්බ වෙච්ච ලාභයක් සමාධියට පෙර නිමිත්තක්. සතියක දිගට පවතිනවා කියන්නේ සමාධිය තමයි. ඒක අපි දැන් යන්නේ ආනාපාන සතිය කියන මාතෘකාව දිගේ. අන්නේ විදිහට යනකොට යෝගාවචරයට සබ්බකාය පරිසංවේදී අසසිසාමිති සික්කති කියන විදිහට ආශ්වාසයේ මුල පටන් ගත්තා මැද හරහා දක්වාම ප්‍රශ්වාසයේ මුලින්ම යාන්තර පටන් ගන්න තැන අහුවෙච්චාම මැද දක්වා මැද පටන් අග දක්වා බලන්න පටන් ගත්තාම ආශ්වාසයෙන් වෙන් කළ ප්‍රශ්වාසයේ නැත්නම් ආශ්වාසය විලාදි ප්‍රශ්වාසය වෙන්නේ නැහැ ප්‍රශ්වාස වෙලාදී ආශ්වාස වෙන්නේ නැහැ. මේ වෙලාවේ මගේ හිත සද්ද වේදනා හිතුවලින් බාධා වෙන්නේත් නැහැ. ආශ්වාසයේ සියලු විස්තර, සියලු ව්‍යංජන අනුව්‍යංජන, අංග ප්‍රත්‍යංග මට පේනවා කියලා මේ යෝගාවචරයට අර හුරු ගතිය, පුරුදු ගතිය, එහෙම නැත්නම් ආද වෙන ගතිය තේරෙන්න පටන් ආන්න මෙතෙන්ට මේ තරමටම නිකන් මුණට මුණ දාලා ආනාපානේ පවත්තරකොට තමයි ඒ පස්සම් භයං කාය සංඛාරං කියන මේ කාය සංස්කාර කියලා අපි ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං කියන වචනේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ මේ චුල්ල වේදල සූත්‍රය වගේම සඳහන් වෙනවා කාය සංස්කාරයන් කියන ආස්වාස් ප්‍රසවාසයේ පස්සම්බනේ වෙනවා. සංසිඳෙනවා. හිතලා කරන සියල්ලත් සංසිඳ වෙලා දැන් ඉබේ කෙරෙන හුස්මත් සංසිඳෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්ට එනකන් මේ සංසිඳන තන්ට එනකන් යෝගාවචරයට අරමුණ සීපත් කරන්න කියලා මෙනෙහි කරන්න කියනවා අරමුණ ලේබල් කරන්න කියනවා. නමුත් සංසිඳීමේ යම් ගැඹුරකට යන්න කලින් ඊ타ත්ම গুপ্তව ගූඪව යෝගාවචරය මෙනෙහි කිරීම කරගන්න බැරි තන්ට වැටෙනවා. මෙතෙක් කරගෙන ගිය මෙනෙහි කිරීම කරගන්න බැරි කෙරුවට වැඩක් නැති කෙරුව සතිය කැඩෙන කෙරුව සමාධිය කැඩෙන තැනකට එනවා. ඇයි එහෙම කියන්නේ? මෙතෙක් යනකම් සතිය පිහිටවන්න සමාධිය ඇති වෙන්න මෙනෙහි කළ යුතුව තිබුණා. නමුත් එක තැනකට එනකොට ඒ අරමුණ ස්කීකරු වේගන සංසිඳීගෙන යනකොට මෙනෙහි කිරීම බාධා වෙනවා. මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. ඒක හරියට මේ පොඩ්ඩක් නැරවිලි කවියක් කියලා නීති කරවගෙන යනකොට නිින්ද යාගෙන යනකොට නැරවිලි කවිය හිමීට මේ තුනි කරන්න ඕනේ. ගොරෝසුට හොල්ලන්න හොඳ නැහැ ගොරෝසුට නැලිය කවි කියන්න හොඳ නැහැ අන්තිමට නැලිය කවියත් නැතර කරලා හෙලවිල්ලත් නැතර කරනවා නින්දට ඇත්ත එනවත් එක්කම එහෙම නොකොලොත් නින්දට බාධා වෙනවා අර නැලිවිලි කවියයි අර හෙල්ලිල්ල පැද්දිල්ලයි අන්නේ වගේ තමයි යෝගාවචර මේ කාය සංස්කාර සංසිඳීගෙන යනකොට එක තීරණාත්මක තනක් එනවා එතෙන්දී වචී සංඛාර වශයෙන් සඳහන් කරන මේ විතක්ක ਵਿਚාර දෙක නැත්නම් අරමුණ මෙනෙහි කිරීම ඉබේ සංසිඳෙනවා. මෙන්න මුගදෙනෙක් මේක දන්නේ නැති නිසා මේ විදිහට මෙනෙහි කරගන්න බැරි භාවයට පත් වෙනකොට හිත නරක කරගෙන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. වැරදිලයි කියලා හිතලා. එහෙම නැත්නම් මෙනෙහි කිරීම නතර කරුවට පස්සේ හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා භාවනා කරන්නයි. ඉතින් එන්නේ එක නැතිකරණ්ඩයි මේ වගේ බණ භාවනා කරන අයට කියන්නේ භාවනා කරන්න යනකොට ඒ වගේ කාය සංස්කාර කියන මේ විතග මේ ආස්වාස්වාස සංසීකන යනකොට වචී සංස්කාර වශයෙන් මේ ධම්මදින තිරිණාංශය හඳුනන්නේ අරමුණ මෙනෙහි කරන විතක්කයත් අරමුණ හඳුනා ගන්න විචාර බුද්ධියත් දෙක ඉබේම නිකන් ඉර පායනකොට හඳ නැතිලා යනවා වගේ ඉර පායනකොට තරු මැකිලා යනවා වගේ ඈතින් ඈතින් යන ආශයන්තරාවක් නොපෙනී යන්නාසේ මෙන්න මේ මෙනෙහි කිරීමේ ක්‍රියාව නතර වෙනවා අන්නේතනදී සූර විදියට දක්ෂ විදියට ලෑස්ති වෙලා ගිහිල්ලා මේ මෙනෙහි කිරීම නතර වෙනකොට අඩු කරලා ඒත් සතිය කඩා ගන්න නැතුව ඒත් සමාධිය කඩා ගන්න චිත්‍රාට යන කෙනාට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ඒ යෝගාවචරක වචරෙන් කියනවා 100ක් සංසිඳන අවස්ථාව නැත්නම් කාය සංස්කාර 100ක් සංසිඳන අවස්ථාවක් දැක්කන්න පුළුවන් එතකොට මේ යෝගාවචරයා අසීරු தත්යකට දෙවෙනි වතාවටපත් වෙනවා. ඒ මොකද මේ අරමුණක් නැහැ හිතේ පවිත්‍රවන්න. අරමුණක් නැහැ සතිය පිහිටවන්න. අරමුණක් නැහැ දැන් සමාධිය පිහිටවන්න කියලා අපහසුකටපත් වෙනවා. ඉතින් මේක ගැන කතා කරන අපේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන ආනාපාන සතිය ඇර අනිකුත් ඕනම අරමුණක් භාවනා කරන්න කරන්න අරමුණ ප්‍රකට වෙනවා. අරමුණ ප්‍රසිද්ධ වෙනවා. අරමුණ හඳුනා ගන්නවා. ආනාපානේ පමණක් භාවනා කරන්න කරන්න දිනු වෙන දිනු වෙන්න අරමුණ අප්‍රකට වෙනවා ලීන වෙනවා අනිමිත්ත தත්ත්වයටපත් වෙනවා ඉතින් අන්න එතනදී ඒ නිමිත්තක් ගන්න පුළුවන්ව තිබිලා අරමුණු කරගන්න පුළුවන් තිබිලා අල්ල ගන්න පුළුවන් චුච්ච ආනාපානේ අල්ල ගන්න බැරි නිමිත්තක් ගන්න බැරි එහෙම නැත්තම් අරමුණු කරගන්න බැරි தත්ත්වයටපත් උනත් සත්‍ය ධාරාව කඩා ගන්න නැතුව සත්‍ය මාත්‍රාව කඩා ගන්න නැතුව සමාධියට අභියෝග කරගන්න නැතුව යන්න පුළුවන් කෙනා දියටින් ගින්දර ගෙනියන්නාසේ කඹේ විදින්නාසේ මේ ජීවිතේ කවදාකවත් ඇති කරගත්තේ නැති විදිහේ හික්මීමක් එකලසක් සමබර භාවයක් පුරුදු කරනවා මේක ඉස්ලාම දාර්ශනිකදී කරගන්න බැරි දයක් වගේ තැටෙන් ඉඳ තිනවා නමුත් ඒ සත්‍ය අදාහගෙන සමාධිය අදාහගෙන ඒ යෝගාවචරයට පුළුවන් වුණොත් ඒ ආනාපානෙ කිවෙද්දි මෙනෙහි කිරීම නතර වෙලා තියේදී විශ්වාසය ඇති කරගෙන ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව මම මේ ගినాපු සමබර භාවයේ දිගටම ගෙනියන්න ඕනේ කියලා අනිමිත්තේ පවත්තන සතිය හොඳයි නිමිත්තේ පවත්තන සතියට වැඩියි. ආනාපානේ දැක දැක දන දන පවත්තන සතියට වැඩි ලොකු සතියක් එකලසක් විශ්වාසයක් ඕනේ. ආනාපානේ ගෙවුනත් හිත කඩා ගන්න නැතුව ඉන්න. ඒක නිකම්ම නිකන් අභියෝගයකින් තොරව සිද්ධ වෙන එකක් නෙවෙයි. මේ විදිහට ආනාපාන සංසිද්ධිකන යනකොට ශරීරේ පුරාම නිකන් කූඹි දුවන්න වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉදිකටු දුවන්න වගේ දැනෙන්න පටන් ගන්නවා. අතපය නිකන් පාර ගැස්සෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇඟ පැත්තක් හත් වෙනවා තේරෙනවා. අනිත් පැත්ත සීතල වෙනවා තේරෙනවා. එක පැත්තක් බරට තේරෙනවා. අනිත් පැත්ත හැල් වෙනවා තේරෙනවා. වැగిරෙනවා තේරෙනවා. මේ নানা ආකාර විකාර අර සංසිඳීම තුල එන්න පටන් ගන්නවා. ඒක හරියට මන්ත්‍රේ හොඳට වතුරාගෙන එනකොට කපුවම වතුරන ගමන් කපුව පරල වෙනවා. පරල වෙනකොට උතව උපස්ථායකයා හරියට ඒ අදාළ උපස්ථානේ කොට්ටෝරුවයි වැඩි කටයුත්ත කරන එකත් කියොත් තමයි තොইল නටන්න පුළුවන්. අන්න ඒ වගේ මේ භාවනාව හරියාගෙන එනකොට මේ ප්‍රධාන කාරණා තුනක් අතර මතක තියාගන්න. ආනාපානෙ ඉන්න තුනී වෙනවා. ආනාපානෙ බලන නාසිකාග්‍රේ නොපෙන්නාට ශරීරයේ හැම තැනම පුංචි පුංචි සංවේදනා එන්න පටන් ගන්නවා. මෙනෙහි කරගන්න බැරුව යනවා. හිත සමාහට බය වෙලා කුලප් වෙලා ටිකැස්සෙනවා නැත්නම් නිින්දට වැටෙනවා. අන්නේ මොනවාක්වත් වෙන්න දෙන්නේ නැතුව නැත්නම් ඒවා දැනගෙන ගිහිල්ලා මේ හම්බෙච්ච එකලස කැඹුරට බස්ස ගන්න පළවෙනි පරියන්කේදී නම් කාටවත්ම බෑ. ඒක වෙනකොට කවුරු වුණත් සැක කරලා වරද්දලයි කියලා හිතලා මේ ඉච්ඡා බංගත්තට පත්තලා වැටෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවදී මතක් කරන්නේ ඒක වෙනවා නම් ඇත්තටම හොඳ දෙයක්. අපි නමුත් අය තර්ක හිත ඒක තේරුම් ගන්න වැරදිලයි කියලා. අන්නේ වැරදිද කියලා හිතන රක් කරගන්න නැතුව ජීවිත පරිත්‍යාගයෙන් යම් කිසි කෙනෙක් කර විදියට ආශ්‍රය ප්‍රසාරයේ සංසිද්ධෙදී සතියමයි ළඟ තියෙනවා නැත්නම් ගිනාපු සමාධිය කැඩිලා නැහැ. කියලා තමන්ගේම සතියට සමාධියට නිග්‍රහ නොවන විදිහට හිත හදාගෙන ඉදිරියට යන්න කිසිම කෙනෙකුට බෑ. ඒ ඒ යන ඕනම කෙනෙක් හතර සැරයක් ඒක සැක කරලා වරද්දාගෙන කටයුතු කරන නිසා අපි මේ කමඨාන් සුද්ධ කිරිල කියලා එකක් කරනවා. ඒ භාවනා කරන කෙනා ගින්නගෙන අහනවා භාවනා කරන මොකද වෙන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ Tamante ඒ සිද්ධ වෙන සිද්ධිය මේ වගේ ඇති ඇතියෙන් කියන්න කිසිම කෙනෙකුට බෑ. මොකද හිත චකිතයි. හිත නිදිමතයි. හිත බය වෙනවා. ඒ වගේම මේවා කියන්න ඕන දේවල්ද කියලා දන්නෙත් නැහැ. මේක නිවනට පෙත දන්නෙත් නැහැ. ගෝධනෙක් යෝගාචරයේ භාවනා කරන්නේ මොකද්ද වෙන අදහස් හිතේ තියාගෙන. ඉතින් කිසිම අදහසකින් මේ කියන දේ ඉක්මවන්න මේ කින්දේ හරහයන්ට උදව් කරන්නේ මේක හරියට දැනගෙන කටයුතු කරුවොත් මේ කාය සංඛාර වචී සංඛාර සමතේකටපත් වෙනවා පස්සම්බනේ වෙනවා අන්න ඒකෙදී කාය සංස්කාර සමතය ප්‍රසිද්ධයි එනිසා වචී සංස්කාර සමතය ගැන පොතේ සඳහනක් නැහැ වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක අරමුණ මෙනෙහි කිරීම සහ අරමුණ දැන ගැනීම අන්න ඒක නොදැනෙන මට්ටමට යනවයි කියලා කියන්නේ දියුණුවක් ඒක පෙරත් සංසාරේ ආනාපාන සති භාවනා කරලා තිනවා පෙරත් සංසාරේ මේ වගේ ජීවිතයකට අවශ්‍ය පින් කරලා තියෙනවා කියලා වටිනාකමක් විදිහට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒක නම් පරෝපදේශ රහිතව වටහා ගන්න පුළුවන් නේ සර්වචන්නාංශයට පමණයි. සර්වඥතා ඥානයේ සඳහා ඇති වෙන කෙනෙකුට විතරයි පරෝපදේශ රහිතව වටහාගෙන කියලා දෙන්න පුළුවන් වෙන්නේ. පසේ බුදුරජාන් වහන්සේලා වටහා ගන්නවා මේක කියන්න දන්නේ. කාටවත් කියන්න දන්නේ මේක කිව යුතුයි කියලා තේරෙන්නේ නැහැ. කිව්වට අහන්නෙත් නැහැ. කවුරක්වත් එහෙම විවේකීව නැවත නැවත මේ පරිශන කරමින් අහන්නෙත් නැහැ. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරය මේ ගැටි ලියාගත්ත දවස වෙනකොට අපිට ਸਰවචනසික පණිවිඩ ලැබුණා වගේ පරණි පණිවිඩයක් නමුත් Taman තුලින් ක්‍රියාත්මක වෙනා වගේ සංස්කාර හරහා මේ කටයුත්ත සංසිද්ධෙන්ට වෙන්න පුළුවන්. ඉතින් යෝගාවචරයට දෙන්න තියෙන උපදේශය තමයි මේක හලහප්ප ගන්න එපා. මේකට මොකක් කරන්න එපා. කරන හැම දෙයකින්ම අවුල් වෙනවා. එහෙම නැත්නම් ඇහැට ගුණක් වටනවා වගේ. මෙන්න මේ සංසිඳනකොට එහෙම සංසිඳීමට දීලා අනුන්ගේ දෙයක් බලනවා වගේ නිරීක්ෂණය කිරීමේ ශක්තිය තමයි විපස්සනා කියන නමේ සඳහන්. විපස්සනාවේදී මේ විශේෂ දැක්මක් විතරයි තියෙන්නේ. කටේතර සංසිඳෙන්න ඇරිලා නිකන් හරියට කිරියක් ටිකට මූණ ටිකක් දාලා ඒක කැටි ගැහෙන දිහා බලන්න නම් ශක්කා. කිරියට්ටි හොල්ලන්න ගියොත් කැදලි ගහනවා. පැත්තකට තියලා බලන්න හිටියොත් ලස්සනට කඳ පැවු වගේ කිරිහට්ටිය ඒක ඝනව හයි වෙනවා. අන්න වගේ යෝගාවචරයට තියෙන මේ වෙලාවට සකස් කිරීම මේක හදන්න වඩන්න යන්නේ නැතුව සැකයක් ආවත්, ඍජුමතාවත්, ශද්ධාව කැඩුනත් අනිත් දවසේ තායත් උත්සාහ කරනවා. අනිත් දවසේ තායත් උත්සාහ කරනවා මේක අවුල් පාස කරන්නේ නැතුව, පෑදීතියට පොරදී එක් කරන්නේ නැතුව සාසිදවන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම ඔය භාවනා වැඩ පිළිවෙල පටන් ගත්ත අලුත් ඉන්න කට්ටියට මේක ටිකක් බරපතල වැඩි. මොකද අත්දැකීම් පැත්තෙන් තාම ආධාර උපකාර වෙලා නැති නිසා. මොකද අත්දැකීම තියෙන කෙනාට වුණත් එක සැරේකින් හරියන්නේ නැති නිසායි මේ විදිහට නැවත නැවත මතක් කරලා දෙන්න වෙන්නේ. මේක අපි මේ අද මතක් කරන්න හදන්නේ මේ සංඛාර කියන පදේ හරහා. ඒකෙදි කියන්න තියෙන්නේ සීළු බාහිර කරුණු සප්පායන ගැළපෙනවනම් අනුග්‍රහ වෙලා තියෙනවනම් මේ මේ හුස්ම ටික කාය සංස්කාර එන්නින් සංසිඳීම තමයි දිනුවෝ කියන්නේ ඒ සංසිඳනකොට මෙනෙහි කිරීම වැටෙනවා මෙනෙහි කිරීම නතර වෙනවා සංසිඳනතේ මෙනෙහි කරන්ඩ සංසිඳීගෙන එනකොට Tamanට වැටෙනකොට මෙනෙහි නොකර එහෙම ඒක ඉදිරියට ගෙන යාම තමයි මෙතන මේ මේ වචී සංස්කාර සම්බන්ධයෙන් දැක්විය යුතු ආදර්ශය එහෙම නැත්නම් තමන්ගේ දක්ෂකම ඉතින් අන්නේ විදිහට කටයුතු කරන්න නම් එතකොට <clears throat> යෝගාචරයේ පරියන්කේදී සාමාන්‍ය ආධුනිකයකට ඒ වගේ සංසිඳීමක් වගේ දකින්න විනාඩි 35 45ක් යනවා. ඉතින් එතකොට මේ ඇති වෙන ඉදිරි කටයුතු කරගන්න පරියන්ක පැය මැදි වෙන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාචරයට මේ වගේ ආනාපානේ හරියන ගතියක් තියෙනවා නම් ටික ටික ටික ටික පරියන්ක ගානකට පස්සේ පරියක විනාඩි 5කුත් විනාඩි 5 විනාඩි 10 විනාඩි 20 30 පැයකමාර විතර යන්න වෙනවා. ඒ වගේ ගැඹුරකට ගෙනියන්න. නමුත් ඒකම ජීවිතයේ දවස් ගාණක් එකටම කිතිලා භාවනාවේදී ගත කරනවා නම් වාඩි වෙලා ස්වල්ප වේලාවකින් අර ගණන් විනාඩි ගණන් මෙන්න 45 50 ඉස්සලා මේ සංහිඳීම එන්නේ තියෙනවා. සමහර යෝගාචර ඒකටත් බය වෙනවා. ඉස්සර මෙච්චර ආයාසයෙන් සංසිඳ විච්ච දේ දැන් කොහොමද ඉඳගත්කම වෙන්නේ කියලා. නැත්තම් දැන් කොහොමද ඉඳගත්කම ආනාපානෙ නොවැටී යන්නේ කියලා මේ නිසාම සමහරු ආනාපානෙ පැත්තක දාලා පිම්බීම හැකිලින් භාවනාව කරනවා. ඊට පස්සේ නැත්තම් කියනවා ස්වාමීන් වහන්සේ මට ආනාපානෙ හරියන්නේ නැහැ. මම බුද්ධානුස්සතිය කරන්නද මම මෛත්‍රී භාවනා කරන්නද කියලා. ඉතින් ඒකට ප්‍රවේ ප්‍රයෝගයෙන් කටට උත්තරේ දීලා ඕනේ අහගන්නේ යෝගාවචරයෙන් ඇයි මේ ආනාපානෙට බය බීතිකාවක් ඇතිවෙදී ආනපන ඉස්සර අහුණා දැන් අහුවෙන්නේ නැහැ. එතකොට ඒ යෝගාචරයෙන් අහන්න ඕනේ ආනාපානට අහුවෙන්නේ නැතුව හිත පිට යනවද නැත්නම් හිත තාම තියෙන්නේ අර ආනාපානේ අහුන වෙලාව වගේ තියෙන සතිය සමාධියේදී කියලා ප්‍රවේශමෙන් අහනකොට තමයි යෝගාචර කියන්නේ සතිය සමාධිය නම් තියෙනවා ඒකට අරමුණ අහුවෙන්නේ නැහැ මෙනෙහි කරගන්න බෑ මෙනෙහි කරන්න කිව්වම ඇවිස්සෙනවා ඉතින් ඒ නිසා මට ආනාපානේ හරියන්නේ නැහැ මම පිම්බීම හැකිලිම කරන්නද සමත භාවනාවක් කරන්නද කියලා මේ තොරතොර වැරදියට කියව ගන්නවා. තමන් හිතේ ඇතිගෙන ඉන්න චිත්ත රූපේට නැත්නම් මේ සංඥා ස්කන්ධයට ගැලපෙන්නේ නැති නිසා. නමුත් අහලවත් තියෙනවා නම් මේක නැත්තම් නිසි උපදේශයිතව ලෑස්තිලා ගියා නම් ඒ යෝගාචරය වෙනුවට කරන්නේ මේ වෙන දෙයට අනුග්‍රහ කරලා ඒක තනවාඩන එක. දැන් නැත්තම් කරන්නේ මේකට කොනහලා අවශ්‍යණේක. ආන්නේ නිසයි මේ නැවත නැවතත් මතක් කරන නිසා ඒ කමඨාන් සුද්ධ කිරීමේදී යෝගාවචරයට යම් චිත්තක්ෂණයක තමගේ මේ සාර්ථක ප්‍රයෝගය නිසා ආනාපානහිත ගියානම් එතකොට සිදුවෙන දේ වැටහෙන ආකාරය හරියට පිරිසුදු කරලා කියන්න පුළුවන් නම් ආගෙන ඉන්න ගුරුවරයෙකුට උනත් තේරෙනව උදව් කරන්න. නමුත් තුඟාක යෝගාවචරු මෙතෙන්දි ගොළු වෙනවා. කියා ගන්න දන්නෙත් නැහැ. මේකේ වටිනාකමක් පේන්නෙත් නැහැ. මේ සම්මනයක් සිද්ධ වෙන්නේ පස්සම්බනයක් සිද්ධ වෙන්නේ සංසිඳීමක් සිද්ධ වෙන්නේ කියන එක විනුවට එක්ක යෝගාවචරය gediya පිටින්ම නින්දට වැටෙනවා. එහෙම නැත්නම් වෙච්ච දේ කියා ගන්න බෑ. ඉතින් එතනදී ඇත්තට මේ බුරුම ස්වාමීන් වහන්සේලාගේ තියෙන දක්ෂකම තමයි ඔක්කොටම නම් කරන්නේ අපුලුව පුළුවන් වෙලාවට ඒක ඒ යෝගාවචරයට නිින්ද යන්න ගියොත් ඒක ගුරුවරයාගේ වැරද්දක් කමඨාන සුද්ධුනේ නැත්නම් ඒක ගුරුවරයාගේ වැරද්දක් කියලා කෝලයා නැවත නැවතත් ගෙන්නගෙන නැවත නැවතත් මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගේ හේතු ගන්නලා දෙනවා. එහෙම කරුවොත් තමයි මේ කෙනෙකුට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට මට සාධාරණ සැකයක් තියෙනවා. ඔය 50ට 70 80 දාගෙන 100 මාර 200 300 දාන කොහොම භාවනා කමටහන් දෙන්නද කියලා. දෙන්න බෑ. 30ක් 40ක් ඒ වගේ ගාණක් හිතුවත් කරත් හැකි. ඒකට එක එකනා එක එකනාට පුද්ගලිකව සලකලා කරන්න පුළුවන්. ඒ ඒ තරමටත් ඒ ගෝලයාගේ පැත්තෙන් නැත්නම් භාවනා කරන්නගේ පැත්තෙම ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මේ අපි කරන්නේ පුද්ගලික වැඩ නෙවෙයි සාසනික කටයුත්තක්. ඒ නිසා භාවනා කරනකොට වැටහෙන දේ සිදුවෙන දේ ඒ ආකාරයෙන්ම කියනවා කිව්වහම අපි මොන්ටිසෝරි පන්තියවත් නැහැ අපිට කවදාකවත් සිදුවෙච්ච දෙයක් ඇතිව තියෙන දකින්නත් බෑ දකපු දෙයක් කියන්න දන්නේ නැහැ කියන්නෙම අතිශෝක්ති කරලා මෙන්න මේ අතිශෝක්තියටත් සංස්කාර කියලා කියනවා ඇතිදේ ඇති හැටියට දකින්න නැතුව ඒක ආලවට්ටම් කරනවා. පුඹලා කියනවා. නැත්තම් ලොකරට එන දේ පුංචි කරලා කියනවා. මේ කිසිම දෙයකින් ආගනින් එක්කනට යහි නිසි තොරතුරු ලැබෙන්නේ නැහැ. සංනිවේදයට බාධා වෙනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරලා ලැබෙන තොරතුරු තව කෙනෙකුට කීමේදී විශාල ව්‍යාකරණ අනුකූල නැත්තම් sannivedanaye sannivedane ඒ වගේම මේ ධර්ම ගෞරවේ ලොකුම ලොකු පුහුණුවක් අභ්‍යාසයක් ලබන්න ඕනේ මේ මට්ටම් පරිදි. ඒ නිසා මොන ශිල්ප ඉගෙනගෙන තිබ්බත් මොන දක්ෂකම් තිබුණත් මෙතනදී ඇති වෙන මේ සුද්ධිය මේ සත්ත්ව විසුද්ධි වශයෙන් දකිනකොට මේ කාංකා විතරන විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන ගැඹුරක් මේ කතා කරන්නේ. අන්න එතෙන්ට යනකොට යෝගාචරගේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්ම ගෞරවය ඇතිදී ඇති හැටියටම බලන එක ඇතිදී ඇති හැටියටම කියන එක කොච්චර වැරදුනත් කවදා හරි හදාගන්න ඕනෑ කියන නියතමානී ගති මේ කියන චරිත ලක්ෂණත් එක්ක තමයි යන්නේ. ආන්නෙම ගියොත් දිග කතාවක් කෙටි කිරීම සඳහා මම මතක් කරන්නේ අන්නේම ගියොත් යෝගාචර දවසක මේ හොඳට පටන් ගත්ත ගොරෝසු ආනාපානි දැක දැක දන දන සියුම් සූක්ෂම අති සූක්ෂම වෙන හැටි පෙනේ. හොඳට ප්‍රසිද්ධව ප්‍රකටව ලස්සනට තියුණ ආනාපානි නොදකින බය හිතෙන එපා කරන தත්ත්වයට එන හැටි පෙනේ. නාසිකාග්‍රේති විචානාපානි බඹ ගානක් ඈතට ගිහිලා තියෙනා වගේ පෙනේ. එහෙම නැත්නම් තව ඊටත් ඇටිය මොලේ ඇතුළට යනවා වගේ පෙනේ. ආනාපානෙ එන්නත් ඉස්සලා සතිය පිහිටයි. ප්‍රශ්වාසය ගිහිල්ලා ඉවර වුණත් සතිය කඩා ගන්න තෝ පවත්තයි. ආශා මේ ආශාසෙ මේ ප්‍රශ්වාසය කියලා නාස්ක නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේ දකි. අන්නේ විදිහට මේ ආනාපානෙ ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ඒ බව විශ්වාස කරගෙන සිවුණත් ගොරෝසුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් දුර තිබ්බත් ළඟ තිබ්බත් මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් දැක්කත් මේ සියල්ලම දිනු කරමින් යන්න යන්න යනකොට තමයි ওই කාය සංකාර වචී සංකාර දෙකේ නැත්නම් විතක්ක ਵਿਚාර දෙක සහ ආස්වාද ප්‍රසාර දෙකේ සංහිඳියාවක් සංසිධීම දකින්න පුළුවන් වෙන්නේ නමුත් මුලදි මුලදි බාගෙට සංසිඳනකොට හිත කරාරිනවා ඒ චේති භාවනා කරනකොට තමයි හොඳටම සංසිඳන්න පුළුවන්. එන්න අන්නේ සංහිඳිවට පස්සේ තමයි යෝගාවචරණ භාවනා ජීවිතයේ අදාළ අරමුණ නතු කරගත්තා කියලා අදාළ ආනාපානේ කීකරු කරගත්තයි කියලා නැත්තම් අනායාසයෙන් හිත සියුම්ුණත් ආනාපානයට නැගිනේ ගොරෝසුණත් ආනාපාන නැගින තත්ත්වයට ගියාට පස්සේ තමයි ඒ හිතේ ප්‍රමෝදය ප්‍රීතිය වගේ මේ ආලෝක පහසුකම් මතුවෙන්න පටන් ගන්නවා. ඒව එකකින්වත් යෝගාවචරය නතර වෙන්නේ නැතුව ඒව වාසියට අරගෙන ඒ ප්‍රීති සුඛ බාධාවක් කරගන්න නැතුව ගත්ත එකලස දිකට අරගෙන ගියොත් විතරක් ඒ යෝගාවචරයට යට තට්ටුවේ නිකන් කාපට් එකක් යට එක තුලා තියෙන කුණු වාගේ ඒ යට තියෙන චිත්ත සංඛාර නැත්තම් මනෝ සංස්කාර කියන වේදනා සංඥා චෛතසික එහෙම නැත්නම් අපි හිතන කියන සාමාන්‍ය භාෂා සිංහල කියලා තියෙන එක යටිහිත කියන එක දකින්න පුළුවන්. නැත්නම් භාවනාවට පූර්ණ සමාජිකත්වය ලැබෙන්නේ මේ කාය සංකාර වචී සංස්කාර සමතේකටපත් කරලා ඒකෙන් කලකොල වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව අර ඇතුළටම කිඳා බැස්සොත් ඒ යෝගාවචරයට වේදනා සංඥාවල් වැඩ කරන හැටි පේනවා අන්න එතෙන්දි පේනවා දැන් Taman හිතලා කරන මොකක්වත් නැහැ. සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් කරන්නේ නැහැ. බුරු කේලම් හිස් වචන පරිසවචන මොකුත් නැහැ. ඒ වගේම හොඳ සම්මාදිට්ඨියක් තියෙනවා, අවීංසා චේතනා තියෙනවා. මේ අව්‍යාපාද චේතනා තියෙනවා. ඒ කියන්නේ හොඳ දසකුසල් වලින්ම දසකුසල් අයින් කරලා හිත තියෙන්නේ. නමුත් හිත ඇතුලේ කිසිම අඩුවක් නැතුව අර පුරුද්දට අර බැහැියට පුදුමාකාර වේදනා තොගයක් සහ සංඥා තොගයක් ඉන්න පටන් ගන්නවා. හිතලා කරන සංස්කාරගත කරන සියල්ලම දැන් නතර වෙලා. කයත් දැනෙන දැන ගන්නයි. හිතත් දැනෙන දැන ගන්නයි. මෙනෙහි කිරීමකුත් නැහැ. නමුත් හිත ඇතුලේ අර වේදනා සංඥා දෙක පුදුමාකාර හීන ලෝකයකට ගියාම හීන පෙන්වන්නා වගේ බීප මිනිසෙක් මත්ලා කෑ ගහන්නා වගේ මිරිඟුවක් දැකලා වතුර කියලා හිතාගෙන පස්සේ අඹාගෙන දුවන මේ ගෝණෙක් මුවෙක් වගේ හිත ඇතුලේ මේ සංඥා චේතනා දෙක වැඩ කරන හැටි බලනකොට පේනවා ඒක පවත්තන්න මොනම දෙයක්වත් නොකරුවත් අසංස්කාරිකව පුදුමාකාර නාටකමක් තුරනවා. ඉති යෝගාවචරය හුඟක් කළාට මේ නාටකම මගේ කියා ගන්නවා මම කියා ගන්නවා මගේ ආත්මේ කරගන්නවා කරගත්ත ගමන් ආමිෂ ලෝකෙන් කොච්චර සමුගත්තත් නිර්ආමිෂෝ පුදුමාකාර දුක් කරදර දෙන ප්‍රශ්න චෝදනා අතීත මතක නානා ආකාරයෙන් ඉන්න පටන් ගන්නවා. සමහරෙකුට මරිච්ච අම්මල තාත්තලා පේනවා. සමහරෙකුට බුදු පිළිම පේනවා. ජේතවනාරාමේ පේනවා. සෝම් පේනවා. මිනි මිනි කුණු පේනවා. එහෙම නැත්නම් හිතා ගන්න බැරි දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට යනකොට යෝගාවචර දැහැින බරපතල ගමන් පෙතක් ගෙවලා තියෙන්නේ. නමුත් මෙතනදී සම්පූර්ණ මනෝලෝකයකට හිත වැටෙනවා. ඉතින් එතෙන්දීම යම් මානසික අසහනයක් තියෙනවනම් යම් සීලේ අඩුපාඩුකමක් තියෙනවනම් ඉතින් යෝගාචර හොඳට ඕම් පේන ඒක මතු කරලා පේනවා. මානසික අසහන මතු කරලා පේනවා. සීලේ අඩුපාඩුකම් තියෙනවනම් ඇහැට ගුණක් වටන වගේ තේරෙන්න පටන් ගන්නවා. මෙතනින් ඉදිරියට යන්න නම් දැන් ලෙඩයි ස්පිටාලට ගෙනල්ලා ඔපරේෂන් තියටරයකට අරගෙන තියෙන්නේ. දැන් අන්තිමට කැමති පත්‍රය අහන මොකද කියන්නේ ඉන්ජෙක්ෂන් එක දෙන්නද ඔපරේෂන් එකට කැමතිද කියලා. අස්සන් කෙරුවට පස්සේ තමයි ඉන්ජෙක්ෂන් එක ගහලා සීනති කරලා කපන්න පටන් ගන්න. මෙතන අන්නේ වගේ තීර්ණාත්මක තැනකට එනවා. කය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ආනාපානෙත් ඔක්කොම අමතක වෙලා මෙනෙහි කිරීමකුත් නැහැ. නමුත් Tamanට හොඳටම සතිය තියෙනවා. හොඳටම සමාධිය තියෙනවා. ඒ හිත මේ නිකන් සරුංගලේ උඩට ගිල නූල කඩලා ගියා. හොඳට පේන්න පටන් අර ගන්නවා. හිතලා කරන දෙයක් නැති වුණාට මේ වේතනා සංඥා චෛතසික දෙක හරහා පුදුමාකාර කතන්තර කොටන්න පටන් ගන්නවා. මේකට සමහරට මාස ගණන් යනවා. මේවා මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මේක මගේ ආත්මය කියා ගන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඒකට සර්වඥාන්සේ නිදර්ශන වශයෙන් පෙන්වන මේක පරතෝ සංකල්පේ බලන්න කියලා අනුන්ගේ දෙයක් වගේ. මේක පෙරකර සංසාරයෙන් ගෙනාවු ආශය ධර්මයි. අනුශේ ධර්මයි. ඇබ්බැහි රුචි අරුචිකම් පෞෂත්ව ලක්ෂණ. මෙන්න මේ කුණු කන්දලේ තමයි අපි මේ ජීවත් වෙනකොට එකතු කරගත්ත බර. ඕක තමයි අපි සංසාරයෙන් සංසාරට ගෙනියන්නේ. ඕක ගෙවම් කරන්න නම් සංසාරේ ගමන නැතර කරන්න නම් ඒක මතුවේදී ගොජ දම දම මතුවේදී එක එක පැතිකඩ පෙන්නද්දී මේ එකක්වත් මම නෙවෙයි එකක්වත් මගේත් නෙවෙයි ඒක මගේ ආත්මයක් නෙවෙයි මොකද මගේ චේතනාවකට නෙවෙයි පහළ වෙන්නේ. ඒවා ඉබේ පහළ වෙනවා. ආන්නේ පහළ වෙන දිහා බලාන ඉන්න ඉඳිල්ල සංස්කරණයක් නොකර බය නොවි මේක මගේ කියා ගන්න නැතුව බලාන ඉඳිල්ල තමයි යෝගාවචරයට අමාරුම නමුත් මේක අයියාති තේලා පුරුදු කර ගන්න නැතුවත් මරණ චිත්තක්ෂණය ඕක තමයි එළියට එන්නේ මරණ චිත්තක්ෂණයට ඇහ කන දිව නාසය ඔක්කොම සංඥා නතර වෙනවා ඔය ගොජේ එන්න පටන් ගන්නවා ඉතින් ඒකට අපි ඉන්නේ කිසිම සූදානමක් නැතුව ඒකට මොන බලුකුණක් අල්ලයිද කියන්න බෑ. මොන කුණු කන්දලයක් අල්ලයි තන්නේ දැන් භාවනාදි කරන්නේ ඒක කල් නැතුව ගෙන්න ගන්න. ගෙන්නගෙන මේක දිහා බලනවා ඕන්න මම බූදලී කියලා රැකලා තියෙන්නේ මෙච්චරයි. මේ අල්ලපු ගෙදරත් එක රණ්ඩු කර කර ප්‍රියයන්ට මනාප වෙලා අක්‍රියන් එක ගැටිලා මේ වස්තු සම්භාරය ඇති කරන්න කියලා ඊර්ෂ්‍යා කෝධමාන රැස් කරගෙන දන්නේ නැතුව පොදිය ඔච්චරයි තියෙන්නේ. ඔන්න පොදිය ඇති කියලා පිනිච්චහම එකක් මතක තියාගන්න කාටවත් සන්තෝෂ වෙන්න දෙයක් ඕකේ නැහැ. කිසිම කෙනෙකුට සන්තෝෂ වෙන්න දෙයක් නැහැ. ඕකේ තියෙන්නේ නිකන් රාමණ්ඩි වගේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක අසුචි කොච්චර රස කෙරුවක් තියෙන ගන්ධස්තරය වගේ යට හොඳ දෙයක් නැහැ. මෙන්න මේක දකින්න බැරි නිසා තමයි අපි මේ අනුන්ගේ කුණු කන්දල අවුස් අවුසා ඉන්නේ පත්‍ර කියවා කියවා ටෙලිවිෂන් බල බල ශබ්දා ගන්ධ රස බල බල ඉන්නේ මේ ඇතුලේ කුණ දකින්න බැරි නිසා. නමුත් මේ ඇතුලේ කුණ හඳාන්න නැතුව කුරුලයක පුරු ඇරන් දාන්නා වගේ, ගෙඩියක පුරු ඇරලා දාන්නා වගේ ඇරන් දාන්නත් මේක ඇන කරාට වෙන තැනකින් මතුවෙන. මේක එළියට දාගන්න එක තමයි සංඛාර සමතේ කියලා කියන්නේ. නමුත් ඒක සෑහෙන ආත්ම ශක්තියකින්, සෑහෙන ශීලයකින්, සෑහෙන ශ්‍රද්ධාවකින්, සෑහෙන විශ්වාසයකින්, සෑහෙන කල්යාණ මිත්‍රන් ඇසුරෙන් තමයි මේ කුණ දිහා දැකලා මේක ගඳ ගන්න බව ඇත්ත වුණාට මේක මම චේතනාපූර්වක කරපු එකක් නෙවෙයි මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ මතුවෙන වෙලාවේදී ධර්මයෙන් තොර වෙන ශීසරණක් නැහැ කතරගම දෙයියන්ගෙන් සරණක් නැහැ සෙත් කවියලින් සරණක් නැහැ මොනම දෙයකින් අසරණක් නැහැ මේකට මොන දෙයක විතරක් තියෙන්නේ මෙතෙන් තමයි මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ ධර්මගරුත්වය එහෙම නැත්නම් අවංකකම කල්යාණ මිත්‍රන් අසුර කරන ගතිය ධර්ම අවබෝධය තේරුම් ගන්න දැන. ඉතින් උගෝදෙනෙක් මෙතෙන්ට යනකොට නූල් බඳින්න වෙනවා. සහලවනවා. ගුරු රටල්ලා පැනලා යනවා. අරමුණ අතහැරලා පැනලා යනවා. ස්ථානය අතහැරලා පැනලා යනවා. මේකට මුණ දෙන්න බැරි නිසා. මොකද මතක තියාගන්න මේක ථේරවාද බුද්ධ ශාසනය විතර වෙන කිසිම තැනක විස්තර වෙන්නේ නැහැ. ලේඛනගතවත් නැහැ. මේකට මුණ දෙන්න ඕන සාමූහික ප්‍රයත්නයක් වශයෙන්. තනියම කියව පරාදයි. කවදාකවත් වරන්න බෑ. ඒකයි සරුවත්නාසි සඳහන් කළා තියෙන්නේ සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්න අතර සමගිය තිබ්බොත් මෙතනින් පැන්නේ නැහැ තනි තනිව කඩාන යන්න ගියොත් ඒ මාංශය බරපතල අමාරුක වෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ ආචාර ධර්ම වල පිළිහිටලා තමනු සීලක පිළිහිටලා නැවත නැවත මේකට මුණ දෙමින් මේ චිත්ත සංඛාර මේ වේදනා සංඥා කියන දෙකත් නොදන්නා ප්‍රමාණයක් ගොබ්බෙලා තියෙනවා. මේක හංගගෙන ඉඳ ඉඳ වැවෙනවා. ඒ මතුවෙලා මතුවෙලා ඉඳ ඉඳ ගොජයක් එළියට දෙන්නේ. නමුත් යෝගාචරයා යාට සූර්යා, වීරයා, ධීරයා කියන නම් ਸਰවචනසේ මතක් කරලා දීලා තියෙනවා ආන්නේ විදිහට චිත්ත සංස්කාර අවබෝධ කරන චිත්ත සංස්කාර එද්දිත් නොසැලෙන මනසකින් බලහන් ඉඳිල්ලේ කඩයිම තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඒක බලහින්න පුළුවන් නම් ඒ කෙනාට ඒ සීක පුද්ගලිකී தත්වයට නැත්තම් මාර්ග ඥානයකට පෙරගන්න පුළුවන්. කර ඇරියොත් ආය සංසාරයක් ගිහිලා උතෙන්ට ඇවිල්ලා මේක යහපතට පයින්නකම් අපි පෘථග්ජන භූමිය හැසිරෙනවා. ඒක නිකන් කබලෙල්ලිපට වැටිලා තමයි තියෙන්නේ. ඒ නිසා මේක භාවනාදී ලැබෙන නොලැබෙන එක එකක්. ලැබුණාම මේකට ලෑස්තිලා මුණ දෙනවා කියන එක එකක්. මගේ ජීවිතේ මම අත්දකලා තියෙන්නේ භාවනා කරන හුඟෝ දෙනකොට. කියන්නේ හොඳට පිං ඇති 160කට විතර මෙතෙන් යන්න පුළුවන්. ඊට මුණ දෙන්න බෑ. පෞරුෂත්වේ නැහැ. මේකට යන්න තරම් ඒ වීරිය නැහැ. ඉතින් ඒ නිසා ඒක යගේ දෝෂෙත් නෙවෙයි. යාට නැවත නැවතත් සුතමේ ඥානෙ දීලා, චින්තාමේ ඥානය දීලා භාවනාවේදී මේ යුද්ධයට යන්න සන්නාය වදින සෙවලෙකුට රටවැසන්ගෙන් ආශිර්වාද ලැබෙනවානේ. උඹ යන්නේ රට වෙනුවෙන් යන්නේ මේ ගිල කරන වරින් කියලා ආන්නේ වගේ තමයි මේ සන්නාය බඳින්න ඕනේ. ඔය අශෝක රජුගේ මේ මරපු සහෝදරයෝ සීදෙනෙක් කියලා මරලා තමයි අශෝක රජුව ඉන්දියා රජ වෙලා තියෙන්නේ. ඒ බේරිච්ච එකනේ තමයි තිස්ස කුමාරයෝ. එයාගේ මල්ලි කෙනෙක්. ඒ බේරුනේ ඒ වෙනකොට පැවිදි වෙලා. පස්සේ අශෝක රජුරන්ගේ දුට්ටක මේ චණ්ඩාශෝක රජුට ධර්මාශෝක වෙලා ශාසනය කටයුතු කරනකොට මේ හජුර මේ තිස්ස කුමාරයලත් හම්බුණා මොග්ගලි පුත්තින් සිසු ස්වාමීන් වහන්සේගේ ධර්මී හම්බුනාට පස්සේ මෙයා රාජ්‍ය කෙරබඳව සැක උපදවන්න නැති වෙන විදියට කැලේට ගියා. කැලේට යනකොට කියලා තිබුණේ අහම් බන්දාමි සන්නාහං පවිශිෂ්ඨාමි කාණන අපත්තා උත්තමං න පවිඨාමි කාණනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා. මම යනවා කැලේට. මම සියලු කෙලෙස් සතුරන් මරලා මිස මං ආපහු එන්නේ නැහැ කියලා මේ සිවුර තමයි දාගන්නේ. මම මේ සතුනට යන්නේ. මේ සටනේදී ඔය එළියේ තියෙන සටන් වගේ එහෙම නෙවෙයි. ඇතුලෙන් එන සටන බොහෝමත්ම සංවේගී. සංවේදී. අන්න ඒකෙදී මේ කෙලස් පරදවා ගන්නවා කියන එක පිටේ වගෙන් ආධාර නැහැ කියන්නත් බෑ. හැබැයි ඒක යෝනිසෝමනසිකාරයෙන් යොදා ගන්නවා. තමන් දන්න ශිල්ප හැම එකක්ම වැඩගත හැකි. නමුත් මේ ශිල්ප ඔක්කොම තියෙන්නේ තණ්හාමාන දිටි වඩන්ඩ මේ සංස්කාර ගෙවන වැඩේදී තණ්හාමාන දිටි කඩන්නයි තියෙන්නේ. අන්නේ වෙනසේ යෝනිසමනස්කාරයේ පෙරලිය සම්මාදිට්ඨිය හරහා සිද්ධ වෙන්නත් ඕනේ. භාවනාවේ මෙතෙන්ට යන්නත් ඕනේ. ලෑස්තිලා යන්නත් ඕනේ. දැනගෙන යන්නත් ඕනේ. ගියොත් තමන්ට මේ චිත්ත සංකාර නැත්නම් වේදනා සංඥා දෙක අපිව නාය විදලා නලස්රණුවක් දාගත්ත ගුණෙක් කැමැති කැමැති පැන්ට හසුරවන්න වගේ සංස්කාර ධර්ම අපි නොමගට යොමු කරමු කාමයට යොමු කරනවා, තණ්හාට යොමු කරනවා, මාන්නයට යොමු කරනවා. හරියන්න හරියන්න අපි සංස්කාර වලට යාවඩන්නේ. මෙතෙන්දි කරන්නේ හරියනවා කියලා කියන්නේ වරදිනවා කියලා තීරුම් අරගෙන මේ භාවනාවේදී මේ වේදනා සංඥා මතුවෙනකොට ඒක අවබෝධ කරගන්නා සුල්ලේ ලාභ සත්කාර සම්මාන බලන්නපත් නෙවෙයි අවබෝධ කරගන්නා සුළුට යනකොට නම් ඒක යෝග ජීවිතේ තාමත් වැදගත් සම්දිස්ථානයක් වෙනවා. ඒක ටික ටික කරන්න පුළුවන්කම තමයි මේ තේරවාදයේ තියෙන වටිනාකම. අද ටිකක් කරනවා, හෙට තව ටිකක් කරනවා, අනිදා තව ටිකක් කරනවා, කරන්න කරන්න කරන්න හිතේ ඇති වෙන වෙනස, හිතේ ඇති වෙන විශ්වාසය, අදිෂ්ඨාන ශක්තිය යෝගාවචරයට මේ ජීවිතේ වැඩ කරගෙන බැරි වෙලා වැඩ කරන්න බැරි වෙලා මිය පරලොව ගියත් ලබනාත්මයට පවා උදව් කරනවා මේ සංස්කාර වලට මුණ දීලා තියෙන ශක්තිය. අනේ කිසි පිනක් විශ්වාස කරන්න බෑ අපිට ලබනාත්මට ඒ වගේ ඍජු උදව් කරයි කියලා වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේ සතියෙන් මේ කරන උදව්ව නම් පුදුම විදියට යෝග ජීවිතය වෙනස් කරනවා. ඒ නිසා ඒක පුරුදු කරගත්ත කෙනාට සාමාන්‍ය නිවන් දකින්නවා කියන પરමාර්ථ ධර්ම ලෝකෝත්තර ධර්ම විතරක් නෙවෙයි එදිනදා ජීවිතේ මතුවෙන අෂ්ටලෝක ධර්මවලදී ලාභෙදී පාඩුවේදී වේදනාවේදී ශප වේදනාවේදී යසායසේදී දුක සැපේදී ඊවසාදරා සිට මේ ශක්තිය එන්නේ මේ මේ වේදනා සංඥා දෙකේ මායාව දකපු දාස. ඒක නිසා අපිට හයිය හති තියෙන වෙලාවක ඒක දැකබලා ගන්න පුළුවන් වුණා නම් ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන තමන් කෙරෙහි තමන් දක්වන ලොකුම අනුකම්පාවක්. ලොකුම අර්ථ සිද්ධිය තියලා ඒ නිසා කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච ඒ සාන්ත උපදේට ලංවීමට කැමැති තමන්ගේ අර්ථ සිද්ධිය කැමැති කෙනා මේ කියන විදිහට මේ සංස්කාර පදාර්ගන තේරුම් ගත්තොත් නුගිය ගැඹුරකට යටිහිතකට හිත ප්‍රවිෂ්ඨ කරගන්න පුළුවන් ඊට පස්සේ තමයි ගැඹුරු විපස්සනාට හිත වැටෙන්නේ ඉතින් ඒ නිසා දැනටමත් මේ වලට සෑහෙන ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙන මේ පිරිසට මේ කොටස එකතු කරගෙන භාවනාවේදී වගේ එකක් ආවොත් නිසකව නොබියව මුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය බලය පිණිස අද මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා ශිළු දිනාට ධනසි උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා